චරියෝච ඔය ආදි වශයෙන් ඒ ඒ එබඳු කෙනෙකි එතුමාව ඔබ වහන්සේ ආශ්‍රය කළොත් එතුමාව ලැබුණොත් ඔබට ඔබගේ සිත පහදිනව ඇත තවත් කෙනෙක් කතා කොට කීවා අයං දේව පකුද්ධෝ කච්ඡායන පකුද්ධ කියලා කියනවා කපුද්ධය කියලා පකුද්ධෝ කච්ඡායන ඒ පපුත සත්‍යයන්යන් වෙත ඔබ වහන්සේ ලැබුණොත් ඔබ වහන්සේගේ සිත පහදිනවා ඇත. ඊළඟට තව අනිත් එක්කෙනා කියනවා මහරජ සංගය වේලක්ක පුත්ත නමති තවත් ශාස්ත්‍රවරයෙක් සිටිනවා. එතුමාද අර කලින් කී පරිදිම මහා සමූහයාගේ ආචාර්යවරයෙක්ව බොහොම ප්‍රසිද්ධව සිටින කෙනෙකි සාදු සම්මත වූ කෙනෙකි බොහෝ කලක් වෙනවයි ඒ පැවිදි වෙලා වයස්ගත කෙනෙක් මහන්සේ වෙත එළඹුණොත් ඔබ වහන්සේගේ සිත පහදිනවා ඇතක. තවත් කෙනෙක් කීවා ස්වාමීනි නිගණ්ඨනාත පුත්තනං නිගණ්ඨනාත පුත්ත කියා ඔය විදිහේම ඒ ආචාර්යවරයෙක් සිටිනවා සාස්ත්‍රයේ උන්වහන්සේ වෙත එළඹුණොත් ඔබ වහන්සේගේ සිත පහදිනවා ඇතක. මෙන්න මේ විදිහට ඒ තම තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේලා වෙත ලැබුණොත් මහරජතුමාගේ සිත පහදී ගියයි ඒ අය කළ ප්‍රකාශය එකක්වත් පිළිබඳව රජතුමා විරුද්ධ වුණේ නෑ ඒවා අසාගෙන නිශ්ශබ්දව සිටියා. ඒ අවස්ථාවේදී ජීවක රජතුමා වජිරංගේ කියතේ අපට වෛද්‍ය අමාත්‍යවරයයි රජුරන්ට වෙදකම් කරන රජුරන්ට පමණක් නෙවෙයි තම පිය රජතුමාට පවා වෙදකම් කළ ඒ ජීවක වෙදදුරුතුමා මේ පිරිසේ සිටියා. එහෙත් එතුමා මේ රජුරන්ගේ ඉරීම ගැන තමාගේ අදහස ප්‍රකාශ කළේ නැහැ. ප්‍රකාශ කළේ නැහැ. ඒ අනිත් අයට ඉඩ දී සිටියා. තේනකෝපන සමයේන ජීවකෝ කෝමාර බච්චෝ රඤ්ඤෝ මාගදස්ස අජාත සත්තුස්ස වේදේහි උත්කස්ස අවිදූවේ තුන්හි භූතෝ උසින්නෝ හෝති රජුරන්ගේ නුදුරින්ම ළඟින්ම සිටියා ඒ කතා නොකොට නිශ්ශබ්දව සිටියේ අතකෝ රාජා මාගදෝ අජාත සත්තු වේදේහි පුත්තෝ ජීවකං කෝමාර භච්ඡං ඒකදවෝ තමාගෙන්ම අසනතුරුයි මේ ජීවක වෙදදුරුතුමා සිටියේ. එහෙම සිටියේ තමාගේ ඇති උසස්කමක්, තමාගේ ඇති මානයක් නිසාම වේ. මේ මේ එකිනෙක කෙනා තම තමන්ගේ සාස්ත්‍රුන් හැටියට පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බල, පකුද කච්චායන, සංජය දෙල්ලක්ක පුත්ත, නිගණ්ඨනාත පුත්ත කියන මේ අය පිළිබඳව කතා කරනවා. ඒ අය පිළිබඳව ප්‍රකාශ කරනවා. එබඳු වූ ශාස්ත්‍රූන් වහන්සේ නමක් නොවේ තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒ නිසා ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ උසස්කම ප්‍රකාශ කරන බලාපොරොත්තුවෙන් රජුරුවන්ගෙන්ම තමාටම එල්ල කළ ප්‍රශ්නයක් එනතුරු ජීවක වැඩිදුරතුමා බලාපොරොත්තුව සිටී. ඇසුවා රජතුමා ස්වංකන සම්ම ජීවක තින් තුන්හි යහළු ජීවකය ඔබ මොකද නිශ්ශබ්දව සිටින්නේ? කිම්පන සම්ම ජීවක කිං ස්වංකන සම්ම ජීවක කිං තුන්හි දැන් Tamanට කතා කිරීමට අවස්ථාව ලැබ තිබේ. ඒ නිසා ජීවක වෙළඳුතුමා එවෙලේ කතා කළා. කොහොමද කීවේ? අයං දේව භගවා අරහං අම්මා සම්බුද්ධෝ අම්මාකං අම්භවනේ විහරති මහතා භික්ඛු සංඝේන සද්දින් අද්දතේලසේහි භික්ඛු සතේහි සංකෝපන භගවන්තං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුද්ගතෝ ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්‍ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා සංදේවෝ භගවන්තං කෛරුපාසතු අප්පේවනාම දේවස්ස භගවන්තං කෛරුපාසතු චිත්තං ප්‍රසීදෙය්‍යං ඒ අටුවාවේ සඳහන් කරනවා ජීවක විදදුතුමා තමන්ගෙන් රජතුමා ඇසූ ප්‍රශ්නයට නිකම්ම පිළිතුරු දුන්නේ නැහැ. තමා තුනස්යෙන් නැගිට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාවට හැරී පසඟ පිහිටුවා වැඳ ඇඳේ බැඳගෙන මේ ප්‍රකාශය කළේ මහරජ ඒ <clears throat> ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ අපගේ අඹ වනයේහි අඹ උයනේහි වාසය කරනවා 1250ක් පමණ මහත් වූ භික්ෂු සමූහයක් සමග ඒ පින්වත් වූ භාග්‍යවතුන් වහන්සේගේ කීර්ති ഘോഷාව අබ්බුද්ධතු යතා උස්ස නැගදියා උස්ස පැනනඟ කීර්ති ഘോഷාවක් ඇතිතුනි කොහොමද මේ කීර්ති ഘോഷාව පැනනඟේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහන්ය මේ මේ කරුණින් සම්මා සම්බුද්ධය මේ මේ කරුණින් විද්‍යාචරණ සම්පන්නය සුගතය ලෝකවිදූය අනුත්තරෝ පුරුෂ ධර්ම සාරථිය සත්තා දේව මනුස්සානංය බුද්ධෝය භගවායස මේ නව අරහදී බුද්ධ ගුණයන් උස්ස නැංගා වහන්සේ ඒ කියන්නේ උස්ස පැතිර ගියා එහෙම ගුණයන් නැති ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ අභවයෙහි දැන් වාසය කරනවා මහත් වූ භික්ෂු පිරිසක් සමග 1200ක් පමණ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත දේවයන් වහන්සේ ඔබ වහන්සේ එළඹුණොත් අපේව නාම ඒකාන්තයෙන්ම දේවස් භගවන්තං කෛරුපාසකෝ චිත්තං පසීදියා ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේව ඇසුරු කළොත් ඔබ තුමාගේ ඔබ වහන්සේගේ සිත පහදිනවා ඒකාන්තමය කියලා රජුරෝ ප්‍රකාශ එතෙන්දී රජුරෝ බලාපොරොත්තු සිටියේ මේ ජීවක වෙදදිරුතුමාගේ මෙබඳු ප්‍රකාශයක් මම තමයි. ඒ රජුරු අර ප්‍රශ්නයේද මතු කළේ මෙවැනි අලංකාර රමණීය වූ රාත්‍රියකදී කවර ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙත එළඹ සිත පහදවා ගත හැකිදයි කියන ඒ ප්‍රශ්නය එල්ල කළේ ඒ සමූහය අතර නැත්නම් ඒ අමාත්‍ය ගණයා අතර සියල්ලටම නෙවෙයි මේ ජීවක වෙදදිරිතුමාම අපේක්ෂා කොටයි. එහෙත් ජීවක වෙදදිරිතුමා ඒට පිළිතුරු දුන්නේ නැහැ. නැවත රජුරුවන් Tamanගෙන්ම දෙලින්ම අසමතු. ඉතින් මේ විදිහට උත්තර දුන්නාම <clears throat> රජුරුව ඒවා තේනහි සම්ම ජීවක හත්තියානානි කප්පාපේහි. එහෙනම් ජීවකය සම්ම ජීවක යහළු ජීවක හත්තියානානි කප්පාපේහි මේ මේ ගමන යා ගැනීම සඳහා යන්නට ඇතුන් පිළියෙල කරන්නට හස්ති යාමයෙන් යන්නටයි රජුන්ට ඕනට. මොකද එහෙම ඕන කළේ මේ යන්නට යන්නේ කා විටද? උතුම් කෙනෙකු සම්මුඛ වීම සඳහා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ഘോഷාව තමන් බුදුහාමුදුරන් නීත පෙර ඇසුරු නොකලත් උන්වහන්සේ පිළිබඳව ಗುಣ ഘോഷාව රටේම පැතිර පවත්නා නිසා රජුරවන්ට දැනගන්නට නොලබුණයි කියලා හිතන්නට බෑ. බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රිය කරන එකක් තමයි නිශ්ශබ්දතාව. ഘോഷය ഘോഷාව වහන්සේ ප්‍රිය කරන්නේ නැහැ. එක් අවස්ථාවකදී තමන් වහන්සේ දැහැදැකීමට පැමිණ බොහෝම පුද පූජා කළ යුතු භාණ්ඩාදිය රැගෙන පැමිණ පිරිස පැමිණ පිරිසක් මහත් වූ ഘോഷාවක් බුදුහාමුදුරුවෝ ඇසුවා මහන්සේ ඇතුවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්දය කවුද අර ഘോഷා කරන්නේ? කේවත්තේ මන්නේ මච්ච විලෝකේ මසුන් මරණ තැනක ඒ කෙවුලන් වගේ කෑ ගහන්නේ කවුද කියලා එහෙමයි. එතෙන්දි බුදුහාමුදුරන්ට කිව්වා ස්වාමී ඔබ වහන්සේ බහැ දැකීමට බුදු පූජා භාණ්ඩ රැගෙන ඇවිත් සිටින මේ පිරිසක් කියන්නේ තථාගතයන් වහන්සේ එහෙම ඔය බොහෝ දේවල් අරගෙන තථාගතයන් වෙත එළෙන්නට බැරිය. අද බලන්නට බැරිය කියලා. මාව හම්බ වෙන්නට බැරිය කියන්නට ඒ කියලා ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ යම් තමන් යන්නේ යම් කිසි වැඩකට නම් යහපත් තැනකට නම් හොඳ තැනකට නම් තමන් කාහට හරි ගෞරවයක් දැක්වීම සඳහා නම් යන්නේ. ඒ ගෞරවයට කොයිතරම් හානි කරද? નિરර්ථක වූ ഘോഷාවක් එතන ඇති කිරීම. බුදුරජාණන් වහන්සේ විවේකයේ ප්‍රිය කරනවා. ඒ වගේම විවේකෙහි යති අගේ අන්‍යයන්ට කියනවා. ඒ නිසා මේ උන්වහන්සේ පිළිබඳ ඒ කතාව අනතනම පැතිර තිබුණා. මේ පින්වතුන් අසා ඇති. උන්වහන්සේ සමහර අවස්ථාවලදී නිගන්ඨ ආශ්‍රම වලට වඩිනවා. නිගන්ඨ ආශ්‍රම ඔය මේ නිගන්ඨ නාථ පුත්‍රයන්ගේ ආශ්‍රම ආදී කොට ඇති ඒ නිගන්ඨ ආශ්‍රම වලට උන්වහන්සේ ඇතම් අවස්ථාවලදී වැඩම කරන ඒ නිගන්ඨ පිරිසත් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා උන්වහන්සේගේ නෑ කාතරේවත් තරහවක් අමනාපයක්. උන්වහන්සේ ඒ තැන්වලට වැඩම කළා. ඒ වඩිනකොට උන්වහන්සේ දුරදීම දකින්නකොට ඒ නිගන්ඨ පිරිස උන්වහන්සේ පිළිගැනීමට සැදී පැහැදෙන්නේ කොහොමද? නිශ්ශබ්ද වන්නේ, නිශ්ශබ්ද වන්නේ. නිශ්ශබ්දයේ කැමැති මහා ශ්‍රමණයන් වහන්සේ වඩිනවා. නිශ්ශබ්ද වන්නේ, නිශ්ශබ්ද වන්නේ කියලා නිශ්ශබ්ද කරලයි පිළිගන්නට ලැහැස්තිව සිටිනවා. ඒ බුදුහාමුදුරු එහෙම නිශ්ශබ්දතාවට බොහොම කැමති. ඒ බව දා මහරජතුමා උන්වහන්සේගේ උසස් බවද උතුම් බවද දැනගෙන උතුම්ම යානයකින් උන්වහන්සේ වෙතට යා යුතුයි කියා තමා මේ ඇතුන් පිළිවෙල කරන්නට කීවේ හස්ති යානින් යම. මේ පිළිතුන් දන්නවා රජුරවන්ට ඕනෑ යානයකින් යන්නට පුළුවන්. අශ්වය සිටිනවා රජතුමාට අශ්වයන් සිටිනවා අශ්ව පිරිසක්. අස්ස බලකායක් තියෙනවා. ඒ වගේම රස රස කරත්ත අසුම් යදූ කරත්ත ආදී වශයෙන් මේ කරත්ත පිළිදෙනවා. මේවායින් යන්නට ගියොත් විශාල පිරිසක්. මේ පිළිසින් ගන්නවා කොයි තරම් ഘോഷාවක්. ඒ කරත්ත යනකොට ඇති වේද? ඒ වගේම අස්සයන්ගේ කුර ගැටීමෙන් ඇති වේද? ඇතුන් කී දෙනෙක් ගියන් ඒ ශබ්දේ නගිනවා. අතුන් යනකොට මේ පෙරහැරවල අතුන් යනවා මේ මිනිසුන් දකින්නවා පෙරහැරේ ශබ්දයෙන් අතුන්ගෙන් නෙවෙයි මිනිසුන්ගෙන් අතුන් නිකන් යන උන් කරතොත් කරන්නේ කුංචනාද එපමණයි උන්ගේ කුර ගැටීම නැත්නම් පා ගැටීම නිසා මතුවන ඇතිවන ශබ්දයක් නැහැ ඒ නිසා ඊටාම උචිතයි මේ හස්තියාමේ යාම රජු පිළිවෙල කරන්නට කිව්වා ඒ ඒ ගමන යන්නට ඔවුන් සරසන්නට කිව්වා ඒවන් දේවාපි ඒක පිළිගත්තා. මේ ජීවක තුමා පිළිගෙන පංචනත්තානං හත්තිනිකා සතානි කප්පාපිච්ච පංචේයක් ඇතින් නියම් පිළිවෙල කියලා. පංචේයක් ඇතින් නියම් පිළිවෙල කොට ඒ ඇතින් නියම් පිට උඩ නැංගුයේද ස්ත්‍රීන් වෙන වෙනම ස්ත්‍රීන් නැංගුයි. ඒ ස්ත්‍රීන් 500ද පංචමත්තානි හත්තිනි සතානි කප්පාපෙත්වා අඤ්ඤෝච ආරෝහණියන් නාගං වජිරවන්ටත් මේ මේ නැග යන්නට ඇතෙකු පිළියෙල කොට රඤ්ඤු මාගදත්ව අච්ඡාත සත්තුස්ස වේදේහි පුත්තස්ස පටිවේදේති කප්පිකානිකෝතේ දේව හත්තියානාන් යස්සදානි කාලං මන්නේ ඉතින් අතුවාවි කියනවා ඒ එකිනෙක ඇතින්නියක පිටවුව ස්ත්‍රීන් ඒ පුරුෂ වෙස් ගන්වා නැංගුවයි මොකද මේ රජතුමා බොහොම බියෙන් සිටියේ රජුව බියෙන් සිටියේ තමාට මේ බුදුරජාණන් වහන්සේගේ තා කුණුපද වූ ශ්‍රාවකයෙක් වූ මේ මේ ආර්ය ශ්‍රාවකයෙක් වූ සමාජයේ පිය රජ වූ බිම්බිසාර රජතුමා නැරවීම ගැන රටේ ලොකු තමන් කෙරෙහි අමනාපයක් ඇති බව රජතුමා දැන සිටියා. ඒ නිසා රජුලන්ට තිබුණා බියකු. තමා සතුරන්ට කොයි වේලේ හෝ අසු වෙන්නට ඉඩ තිබෙනවා. සමාජයෙන් පලි ගැනීමට ලැහැස්ති අය සිටින්නට පුළුවන්. ඒ නිසා රජතුමාට මේ ආරක්ෂාව සැලසීම සඳහා තමයි ඒ ඇතුන් පිට උඩ නැංගුවේ ත්‍රිම්මයි. ඉතින් එහෙම පිළියෙල කොට රජුරන්ට කිව්වා ස්වාමීනි දැන් ලෑස්ති මේ ගමන යන්නට ඇතුන් පිළියෙල වෙලා. ඉතින් රජුරෝ ගියායේ තමයි. කොහොමද ගියේ? අතකෝ රාජා මාගදුවා ධාතු සත්තු වේදේහි පුත්තෝ පංචසු හත්තිනිකා සතේසු පච්චේකා සිත්තියෝ ආරෝපිත්වා ආරෝහිනියන් නාදං අබිරුහිත්වා උක්කාසු ධාරියමානාසු රාජගාහමානියාති එළිය මං වෙන අවස්ථාවේදී ඒ කියන්නේ මේ ඉර දැසගෙන යන ආලෝකයේ ඇති කළ යුතු අවස්ථාවේදී තමයි රජුරෝ පිට වුණේ රජගහ නුවරින් ජීවකම්බ වනයේ වෙතට. එහෙම කියන්නේ ජීවකම්බ වනයේට කිට්ටු වන විට රජුරවන්ට ඇති වුණා මහත් බියක්. අහුදේව භයං. අහු සම්පිතත්තං. අහු ලෝමහංස. රජුරවන්ට බියක් ඇති වුණා. ප්‍රතිගම්මක් ඇති වුණා. ලොමු දැහැ ගැනීමක් ඇති වුණා. ඉතින් රජුගේ බිය වෙලා සංවේගයටපත්ව ලෝමහත් ජාතු ජීවකම් කෝමාර පච්චන් ඒතදලෝච රජුරන් භය ඒ භය වෙලා තැති ගැනිලා ලොමු බෑ ගැනීමද සිදු වෙලා රජුරෝ ජීවක වෙදදුරුතුමාට මෙසේ කීවා කච්චි මං සම්ම ජීවකන වංචේති කච්චි මං සම්ම ජීවකන වංච කලම්භේති කච්චි මං සම්ම ජීවකන පච්චත්තිකාමං දේති ජීවකය මාව නොරවටන්න හිත. ඒ වගේම මාව මේ සතුරන්ට මොදෙන්නේ හිත. කතන්හි නාමතාව මහතෝ භික්ඛු සංඝස්ස. මොකද මේ එහෙම ඇසුවේ? මේ පවත්නා නිශ්ශබ්දතාව. රජුරන්ට ඇතහිය නොහැකි නිශ්ශබ්දතාව. ජීවකම්බ වමිනි බුදුරජාණන් වහන්සේ සහිත භික්ෂුන් වහන්සේ 1250ක් වාසය කරන අවස්ථාවක්. 1250ක් වාසය කරන තැනක එකිනෙක කෙනා නිකන් කොඳුරනවා වගේ කතා කරන කොයිතරම් ഘോഷාවක් නිකුත් වන්නට පුළුවන්ද? එහෙම කිසිදු ഘോഷාවක් නැහැ. මේ වෙනතුන් දන්නවා අපේ සාකච්ඡා අපේ කතා ඒක පැවැත්වීමට පෙර ආතුව එකිනෙක කෙනා දෙන්න දෙන්නා කතා කරන විට මේ ස්ථානයේ නිකුත් වෙන ഘോഷාව කොයිතරම්ද? ඉතින් මෙතන 1250ක් කොහොමදවත් නැහැ. ඉතින් 1250ක් වසන එවැනි තැනක එවැනි තැනක කිසිදු ഘോഷාවක් නැති බව රජුවන්ට ඇදහිීමේ තීත්වයක්. ඒ නිසා රජුව බය වුණා. රජුව හිතුවා මේ ජීවිත වෙදදුතුමා කර සිටින්නේ තමාව රැවටීම. මේ තමන්ව සතුරන්ට අල්ලා දීමට කරන ලද ප්‍රයත්නයක් කියලා රජුරන්ට හිතුණා. ඒ නිසායි රජුරු ඇහුවේම මාව මේ රැවටිවද? මාව රැවටනවද? ආදි වශයෙන්. කතං නාම සතාව මහතෝ භික්ඛු සංඝස්ස. කාරණේ මේකයි දක්වන්නේ. මේ මේතරම් මහත් වූ භික්ෂු සමූහය වසන 1250ක් පමණ වසන මේ තැන නේද කෙපිට සද්දෝ භවිස්සති මේ උක්කාසිත සද්දෝ නිඝෝස් කිවිසිරි වරින් නිකන් මේ උගුර පාදන කතා කරන ඒ කිසිදු શબ્දයක් නැහැ. මොකද මේ? මා භායි මහරජ මහරජ භයවන්නට එපා. මා භායි මහරජ මා භායි මහරජ භය වෙන්නට එපා මහරජ භය වෙන්නට එපා මහරජ. නතං දේව වංචේමි මහරජ මම ඔබ ඔබට ඔබ රවටන්නේ නැත. මම ඔබව නොරවටමි. නතං දේව කලම්භාමි. නතං දේව පච්චත්තිකානං දේහි මහරජ මම ඔබව සතුරන්ට නොදෙමි. අභික්කම මහරජ ඉදිරියට යන්නට මහරජ. අභික්කම මහරජ ඉදිරියට යන්නට ඒකේ මණ්ඩලමාලයේ දීපාධායන්ති. අර භික්ෂුන් වහන්සේලා රැස්වෙන ඒ ශාලාවේ අන්න පහන් දැල් වෙනවා කියලා රජුරන්ට කීවා. ඉතින් රජුරෝ ගියා ඉතකට ගිය වෙලේ කොහොමද ගියේ? යම්තාක් අතා පිට උඩ නැතන් ඒ ඇති අතුන් පිට උඩ යාවිතුද ඒ තා දුර ඇතු පිටින් ගමන් කොට ඊළඟට ඇතුන්ගෙන් බිමට දැස්ස. පයින් ගමන් කළා. ඒ මණ්ඩල මාලයේ කියන රැකීම් ශාලාවේ දොරටුව ළඟට ගොස් ජීවක දෙදදුතුමාට විසේ කීවා. කහංකන සම්මේ ජීවක භගවන්. යහළු ජීවකය බුදුරජාණන් වහන්සේ කොතැනද? ඒතෝ මහරජ භගවා මහරජ අර වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේය. ඒතෝ මහරජ භගවා මජ්ක්‍ධිමං සම්බන් නිස්සාය පුරත්තාභිමුඛෝ නිසින්නෝ පුරක්ඛතෝ භික්ඛු සංඝස්සා. තමන් වහන්සේ ඉදිරියේයි භික්ෂූන් පිරිවරාගෙන ඔය නැද කණුවේ කණුවට පිටදී මේ පුරත්තාභිමුඛෝ ඉදිරිපසට මුහුණලාගෙන වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේය කියලා කියනවා. අතකෝ රාජා මාගදෝ අජාත සත්තු වේදේහි පුත්තෝ යේන භගවා සේවිත සංකම් උපසංකලිත්වා. ඔයින් බුදුරජාණන් වහන්සේ වෙතට මේ මහරජතුමා එළඹුණා. එළඹ එකක් පසක සිටියා. ඒක මන්තං අත්තා. ඒක මන්තං හිතේ කෝ රාජා මාගභජාත සත්තු වේදේහි සුත්තෝ තුමී භූතං වික්ඛ සංගං අනුවිලෝකෙත්වා රහදමිව විප්‍රසන්නං උදානං උදානේස්ති. එකක් පසක හිටගත්තා. කාමනා බුදුහාමුදුරන්ට දැන් දෙන්නේ. ඒනුපසංකම් උපසංකමිත්වා ඒක මන්තං අත්තාසු ඒකමන්තං චිතෝඛෝ රාජා මාදදෝ අජාත සත්තු වේදේහි පුත්තෝ තුම්නී භූතං භික්ඛු සංඝං අනුගලෝකිත්වා තුෂ්ණීම් භූතව සිටින භික්ෂූන් වහන්සේලා බලා රහදමිව විප්පසන්නං උදානං දානි රහසේ සමාත බොහොම ප්‍රීතියෙන් නිබඳු උදානයක් නිකුත් කළා ප්‍රකාශ කළා ඉමිනානේ උපසමේන උදේගත්ෝ කුමාරෝ සමන්නාගතෝ හෝති. මෙබඳු වූ යත සමභාවයකින් ඒ කියන්නේ මෙබඳු වූ සංසුඳුණු බවක් මාගේ පුත්‍ර උදේබද්ද කුමාරයාට වේවා. යේනේතරහි උපසමේන භික්ඛු සංඝෝ සමන්නාගත. යම් සංසුඳුණු බවකින් මේ භික්ෂු සංඝයා යුක්තද සමන්විතද එබඳු සංසුඳුණු බවක් මගේ පුත් උදේබද්ද කුමාරයාට වේවා කියලා රජුවන්ගෙන් ඒ විදිහේ උදානයක් හිතා කරනවා. අගමාකෝල්පන් මහරජ යථා ප්‍රේමං මහරජා ඔබගේ සිත අරමුණු කිරීම වශයෙන් ඔබගේ ප්‍රේමය පවත්නේ යම් තැනකද එතනට ගියා මොහිද කියලා බුදුරජාණන් වහන්සේ ඇසුවා. එමකට තමාගේ පුත්‍රයා තමාට ඉතාම ප්‍රියතර කෙනෙක්. ඒ ප්‍රියතර වූ පුතා වෙතටයි තමාගේ සිත ගියේ. මේ හොඳ දෙයක් දැක්ක අවස්ථාවේදී. බුදුහාමුදුරේ ඒ කාරණේ ඇසුවේ. පියෝ මේ බද්දේ උදේ බද්ද කුමාර ස්වාමීනි මට ඒ උදේ බද්ද කුමාරයා ප්‍රියයි. ඉනිනා මේ භන්තේ උපසමයේ උදේ බද්ද කුමාරෝ සමන්නාගතෝ හෝති. හෝතු යේනේතර උපසමයේ භික්ෂු සංඝෝ සමන්න. මේ භික්ෂු සංඝයා වහන්සේ යම් උපසමය කියන්නේ යම් සංසිඳුණු බවකින් යුක්තද ඒ බඳු උපසම බවකින් යම් සංසිඳුණු බවකින් උදේබද්ද කුමාරයාද යුක්ත දේවා කියලා බුදුරජාණන් වහන්සේටද ප්‍රකාශ කළා. එතෙන්දී තමා මහරජතුමා බුදුරජාණන් වහන්සේට වැඳ භික්ෂුන් වහන්සේලාටද ඇඟිලි බැඳ. උන්වහන්සේලාටත් ගරු කරලා එකත් පසක හිඳගත්තා. එකත් පසට හිඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසුවා. ස්වාමීන් වහන්සේ යම් කිසි කාරණයක් මට ඔබ වහන්සේගෙන් අසන්නට ඉඩ තිබේද? එහෙම මා අසන ප්‍රශ්නය ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒකට උත්තර පිළිතුරු දෙන්නේ. පුච්ච මහරජා වදා කනකට. මේ බුදුරජාණන් වහන්සේගේ පවාරණය කියලා එකට කියන්නේ. ඒ පවාරණය වෙන කාටවත් කරන්නට පුළුවන් පවාරණයක් නෙවෙයි. ඒක සැලකිය යුතු කර්මයක්. පුච්ච මහරජා මහරජා අසම්බෙයි යදා කංකසි කැමති දෙයක් යමක් ඔබ කැමති නම් ඒ දේ අහන්න. ඒ ඒකයි කියන්නේ සර්වඥ පවාරණය. එහෙම සර්වඥ නොවන කෙනෙකුට ඒ විදිහේ එකක් කියන්නට ඕන දෙයක් අහන්න එහෙම කියන්නට බෑ ඕන දෙයක් ගන්න කෙනෙක් නෙවෙයි හැම දෙනාම. නමුත් බුදුහාමුදුරුවන්ට එවැනි ප්‍රකාශයක් කළ හැකි. ඕනෑ දෙයක්, කැමති දෙයක් අසන්නට. යථානුකෝ ඉමානි බන්තේ පුතු සිප්පායතන. ඔන්න මේ ශ්‍රාමණ්‍ය ඵල ගැන අහන්නටයි මේ මේ රජතුමා ලැහැස්ති. බාන මේ බුදුරජාණන් වහන්සේ ගියේ දේශනා විලාසය මේ මේ මේ සූත්‍රයෙන් හොඳට මතු වෙලා එනවා. බුදුහාමුදුරුවන්ගෙන් අසනවා මහරජතුමා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙහි තියෙනවා බොහෝ සීපතා සීපතා සිටිනවා. සමාජයේ ජීවිතාව සුදු කර ගැනීම සඳහා නොඑක් දෙනා ඉගෙන කියා ගන්නා සිත් සතර තිබෙනවා. ඉතින් ඒවා දක්වනවා ඒ කාලයේ තිබිච්ච හත්තාරෝහා ආස්තාරෝහා රතිකා දනුග්ගහා චේලකා චලකා පිණ්ඩදායකා උග්ගා රාජපුත්තා සක්කන්දිනෝ මහානාගා සූරා ධම්මයෝ චම්මයෝදිනෝ දාසුක පුත්තා ආලාරිකා කප්පකා නහාපකා සූදා නාලකාර මේ සූදා කියලා කියන්නේ සූදා කියන්නේ අරක්කම සූදා සූදා මාලකාරා ජරජකා පේසකාරා නලකාරා කුම්භකාරා ධනකා මුද්దికා යානිවා පනඥානපි ඒවං ගතානි පුදුසිප්පායතන. කොටින් කියනවා නම් අප මේ ඔක්කොම ගැන විස්තරයක් කරන්න ඕනේ නැහැ. ජීවිකා වෘත්තිය සඳහා යම් කෙනෙක් යම් කිසි දෙයක් ඉගෙනගෙන එයින් ජීවිකාව කරගන්න. ඒ ඒ කටයුතු සිදු කොට එයින් ලැබෙන ආදායමෙන් නැත්නම් එයින් නිපදවන දේවලින් තමාගේ ජීවිකාව කරගන්න. යානිවා පනඤ්ඤාපි ඒවං ගතානි කුතු සිප්පායතනානි තේ දිත්තේව ධම්මේ සම්දිත්තිකං සිප්පපලං උපජීවಂತಿ මේ විදිහේ සීප ශාස්ත්‍ර උගත් අය ඒ තමා දැන උගත් තමා පුරුදු වූ සීප ශාස්ත්‍රයන් කොට කොට තමාගේ උපජීවಂತಿ ජීවත් වෙන ජීවිකාව සිදු කරගන්න. තේ තේන අත්තානම් සුඛෙන්ති තීනෙන්ති. ඒ එසේ උපයා ගනු ලබන දේවලින් සමාගයේද ජීවිතය සපවත් කරගන්නවා ප්‍රීතිමත් කරගන්නවා ඒ වගේම පුත්තදාරං මාතා පිතරෝ සුඛෙන් පිටිනෙන්ති මෞපිය දෙදෙනාද මෞපියන්ද සපවත් කරනවා ඉනවනවා අඹදරුවන්ද සපවත් කරනවා ඉනවනවා මිත්‍රා මාත්‍යන්ද කියන්නේ නෑ යහළු මිතුරන්ද සපවත් කරනවා ඉනවනවා ශ්‍රමණ ධාත්මණයන් කෙරෙහිද උද්දග්ගිකං දක්ඛිනං පතික්කතෙන්ති සෝවග්ගිකං සුඛ විපාකං සග්ග සංගප්ප තමාට සගතප ලබා දීමට ඉවහල් වන පින් වැඩෙන පින් කෙරෙන විදිහට ඒ ශ්‍රමණ ධාත්මණයන් කෙරෙහිද දක්ෂිනාවයි කියන දම් පවත්වනවා දම් දෙනවා සක්කාම්කෝ බන්තේ ඒව දේව දිත්තේව ධම්මේ සම්දිත්තිකං සාමාන්‍ය පලං කඤ්ඤතේති ස්වාමීනි මේන්න මේ උගත් ත්‍රිවිධ ශාස්ත්‍රාදීන්ගෙන් ඒ ජීවිතයේදීම තමා තමාට ප්‍රයෝජනයක් අත්කරගෙන අන්‍යයන්ටද එයින් යහපතක් සිදු කළ හැකිවන්නේ යම්සේද එසේම යහත් නිහිතීම ඒ ජීවිතයේදීම දිත්තේ සම්දික්කං සාමාන්‍ය පලං පඤ්ඤතේති මේ ශ්‍රමණ භාවයට පත්වීමෙන් ලැබෙන ඵලය ප්‍රයෝජනය දැක්විය හැකිද? පමවත හැකිද? කියත හැකිද? කියලා ඇති. දැන් කෙනෙක් යම් කිසි ශාස්ත්‍රයක් ඉගෙනගෙන ශිල්පයක් ඉගෙනගෙන ඒ ශිල්පය නිසා සමාජයේ ජීවිතාව කරගන්න. යමක් හරි හම්බ කරගන්නවා. ඒ හේතු කොටගෙන සමාද ඒ යදිනවා. අන්‍යයන්ටද උපකාර කරන මව්පියන්ට අමුදරුවන්ට නෑ මිතුරන්ට තියෙන මේ අයටද එයින් මේ සලකන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒක මේ ජීවිතයේදීම තමා උගත් දැන උගත් දෙයින් ලබන ඵලයක්. ඒ වගේ ශ්‍රමණ ජීවිතයක් තියෙනවා. ඒ ශ්‍රමණ ජීවිතයේ ඵලය ඒ විදිහේ ප්‍රයෝජනය මේ ජීවිතයේදීම ලැබෙනවයි කියා දැක්විය හැකිද? ඕකයි රජතුමා අතු ප්‍රශ්නේ. ඒක මේ මේ කාලයට ඉතාම උචිත ප්‍රශ්නයක්. අපේ අනාගතේ කුමක් වෙයි කියලා අසන ශ්‍රමණයන් වහන්සේලා ජීවත් වන වැඩ සිටින කාලයක් මේක. අපේ අනාගතේ කුමක් වේද කියලා අහන. ඒ ශ්‍රාමණ්‍ය ඵලය ගැන නොදක්කමින් මේ අසන ප්‍රශ්නයක්. එව නැත්නම් ඒ ප්‍රශ්නය අහන්නට කිසිදු අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. මේ සම්දිත්තික සාමාන්‍ය ඵලය. ඒ නිසා එවැනි දෙයක් ගැන එහෙම ප්‍රශ්නයක් කවුරු හරි මතු කරනවා නම් ඒ අයව යොමු කරවන්නට තිබෙන්නේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කෙරෙහි බලන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය. අනාගතයේ පවතක් නෙවෙයි අනාගතයේ වෙන ගැන අනාගතය කියන්නේ අනාගතය නොපෙනෙන අනාගතයක් කියන. අපි මේ ජීවිතය ගැන බලුවම මේ ජීවිතයේදීම සාමාන්‍ය ඵලය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී වදාරනවා. ඉතින් අභිඥානාසිකෝ නෝත්වං මහරජා. ඉතින් බුදුහාමුදුරනේ මේ ප්‍රශ්නේ ඇසුවම උන්වහන්සේ ශ්‍රාමණ්‍ය ඵලය කවදේද කියලා දන්නවා. ඒක තවත් කෙනෙකුගෙන් අහලා උත්තර දෙන්නට එකක් නෙවෙයි. එහෙම වුවම රජතුමා මේ ප්‍රශ්නය සමන් වහන්සේගෙන් අසන්නේ. මේ ප්‍රශ්නය මීට පෙරද වෙනත් ශාස්ත්‍රූවරයන්ගෙන් අසාලා බව බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා රජතුමාගෙන් මේ කාරණය දැන ගැනීමටම රජුරුවන්ගේ කටින්ම එය ලබා ගැනීම සඳහා රජුරුවන්ගෙන් ඇව්වා. මහරජ ඔබ අභිදානාතිනෝත්වං මහරජ ඉමං පඤ්ඤං අඤ්ඤේ සමනබ්ධාත්මනේ පුච්චිකාසු මහරජ ඔබ මේ ප්‍රශ්නය වෙනත් ශ්‍රමණය ධාත්මණයින්ගෙන් ඇති වූ බව දන්නේද? එහෙම ඇසුවද? කියලා අභිදානම් මහරජාණන් මේ දන්නේ මම දන්නවා මම ඇසුවා මේ ප්‍රශ්නය මීට කලින් වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගෙන් යථා කතම්පනතේ මහරජ ව්‍යාකරින් සචේතේ අගරු භාසුස්සති මහරජා ඔබට ඒ බරක් නොවේ නම් ඔබ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගෙන් මේ ප්‍රශ්නය ඇසූ කල්හි ඔවුන් ඔබට කුමක් කීවේද කියා කියන්නේ. ඔබට බරක් නොවේ. ඔබට ඒක කරදරයක් නෙවෙයි. නකෝ මේ භන්තේ ගරු මහරජ මේ බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මට ඒක බරක් නොවේ. මට ඒක කරදරයක් නොවේ. යත්තත් භගවා මිසින්නෝ භගවන්ත රූපෝ වාති. බුදුහන්සේ මෙතන මා ඉදිරියේ මේ වැඩ සිටිනවා උන්වහන්සේට මේ කාරණය ප්‍රකාශ කිරීමට මට කරදරයක් නැත. ඒක අමාරුවක් නෙවෙයි ඔබ වහන්සේ මේ ඉදිරියේ සිටිනවා. තේනහි මහරජ බහස. එනම් මහරජය කියන්නේ. ඉතින් කීවා පළමු කොට Taman ගියේ පළමු ශාස්ත්‍රවරයා තමාට දුන්න පිළිතුර ගැන රජුරෝ ප්‍රකාශ කළේ. කොහොමද? කීවා මේ ස්වාමීනි මම එක දවසක් එක අවස්ථාවකදී පූර්ණ කාශ්‍යපයන් වෙත එළඹුණා. ඒ එළඹී පූර්ණ කාශ්‍යපයන් සමග සතුටු සාමීචි වුණා. සතුටු සාමීචි කතා කරතුවා. එහෙම සතුටු සාමීචි වෙලා ටික වේලාවක් ගතකොට එකක් පසක හිඳගත්තා. එහෙම එකක් පසක හිඳගෙන මම පූර්ණ කාශ්‍යපයන්ගෙන් මෙසේ ඇසුවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා ඇසුවා වගේම මේ පින්වත් කස්සපයනි මේ බොහෝ සීප ශාස්ත්‍ර තිබෙනවායි ලෝකයේ ඒවා උගත් අය මේ ජීවිතයේදීම ඒ හේතු කොටගෙන එහි ඵලය ලබනවායි ඒ ඒ නිසා තමන්ද සතුටක් වෙනවා ප්‍රීතියටපත් වෙනවා තමාගේ මව්පියන්ද සැපයටපත් කරනවා ප්‍රීතියට පමුණුවනවා ඒ වගේම තමාගේ අමුදරුවන්ද සැපයට පමුණුවපත් කරනවා ප්‍රීතියට පමුණුවනවා නෑ මිතුරන්ටද ඒ විදිහේ මේ සැලකුම් කරනවා. ඒ වගේ මේ මේ ශ්‍රමණ බ්‍රහ්මණයින් කෙරෙහි ගම්බට ආදිය පවත්වමින් ඒ එයින්ද මතු යහපත් සැප විපාක ලැබීමට හේතු කරන හේතු වෙන දේද සිද්ධ කරනවා. ඒ වගේ ස්වාමීනි මේ ඔබගේ ශාසනයේ ඔය සංගිත්තික ශ්‍රාමණීය ඵලය සාන්දෘෂ්ටික මේ ජීවිතයේදීම ලබන ශ්‍රමණ ඵලය කුමක්ද කියලාද එහෙම ශ්‍රමණ ඵලයක් දක්වන්නට පුළුවන්ද එතෙන්දී පූර්ණ කස්සපයන් ස්වාමීන් මට මෙසේ ප්‍රකාශ කළේ මෙසේ කීවේ කරෝතෝ කෝ මහරජ කාර්යතෝ චින්දේතෝ ඡේදාපේතෝ කචතෝ කාචාපේතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ ඡන්දතෝ පණ්ඩාපයතෝ පානමති පාපාපයතෝ අදින්නම් ආදියතෝ සම්ධින් චින්දතෝ නිල්ලෝකං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ චිත්තතෝ කරදාරං ගච්ඡතෝ මුසා භනතෝ කරෝතෝ නොකරියති පාපං කුර පරියන්තේන චේති චක්කේන යෝ ඉනිස්සා පතවියා පානේ ඒකං මංස කලං ඒකං මංක පුඤ්ඤං කරෙය්‍ය නත්ථි තතෝ නිදානං පාපං නත්ථි පාපස්ස ආගම ඔය විදිහට මෙයාගේ මාස්තික දෘෂ්ටියක් මට ප්‍රකාශ කළේ ඔහු කීවා කරෝතෝ කෝ මහරජ කාර්ය කරන්නේ කරීමෙන් හෝ කරවීමෙන් චින්දතෝ ඡේදාපයතෝ සිඳීමෙන් හෝ සිඳවීමෙන් පචතෝ පාචාපයතෝ ඒ කියන්නේ ගිනි ලැබීමෙන් නැත්නම් මේ රත් කිරීමෙන් හෝ ඒ කරවීමෙන් සෝචයතු කියන්නේ කනගාටු වීමෙන් ශෝක කිරීමෙන් හෝ ශෝක කරවීමෙන් කිලමතු වෙහෙස වීමෙන් හෝ වෙහෙස වීමෙන් ඡන්දතෝ ඡන්දාපේතු සැලීමෙන් හෝ සැලවීමෙන් පානමති පාතාපේතු පරකන නැසීමෙන් අදින්නම් ආදියතු පරපතු දේ ගැනීමෙන් සම්දින් චින්දතු ඔය මම් පැහැරීමෙන් නිල්ලෝපං හරතු ඒකාගාරිකං කරෝතු පරිපන්තේ සිද්ධතු ඔය විදිහට කියේ ඔක්කොම දක්වන්නේ සොරකමට සම්බන්ධ ඒවා මම් පැහැරීම, ගෙවල් දිදීම ආදී වශයෙන් තියෙන ඒවා කිරීමෙන් පරදාරං ගච්ඡතු පරදාරාවන් කරා යාමෙන් බොරු කීමෙන් කරෝතෝම කරීයති පාපං කරවීමෙන් හෝ කිරීමෙන් පාපයක් නම් නැත එන්න ඔහු දුන්න උත්තරේ සම්දිත්තික සාමාන්‍ය ඵලයයි ඇසුවේ ඔහුගේ පිළිතුරේ එක කුර පරියන්තේන චේති චක්කේන යෝ ඉනිස්සා පඨවියා පානේ ඒකං මන්ත කලං ඒකං මන්ත පුඤ්ඤං කරිය මේ මේ ලෝ මේ මුළු පෘථුවියේ සිටින සියලුම සත්වයන් කඩුවක්ගෙන කපා එකම මස් ගොඩක් බවට පත් කළා. එකම මස් ගොඩක් බවට පත් කළා. නත්ති තතෝ නිදානං පාපං ඒ හේතු කොටගෙන සිදුවන පාපයක් නැත. නත්ති තතෝ නිදානං පාපයක් පාපං නත්ති පාපස්සාගමෝ පවක් ඒ නිසා ඒමක් නැත. ඒ කියන්නේ පවක් සිදුවන්නේ නැත. දක්ඛිනංචේති ගංගායන් තීරං ගච්ඡේය හනන්තෝ ඝාතෙන්තෝ චින්දන්තෝ ඡේදාපෙන්තෝ පචන්තෝ පාචාපෙන්තෝ මත්තිතකෝ නිදානං පාප. ඉතින් ගංගාවෙන් දකුණු පස්සට ගමන් කළත් කපාගෙන සිඳගෙන මරාගෙන ඔක්කොම කරගෙන ඒයින් පාපයක් සිදුවන්නේ නැත. උතුරට ගමන් කළත් ඒ පාපයක් සිදුවන්නේ නැත. බටහිරට ගමන් කළත් උතුරට ගමන් කළත් ඔය කොයි විදිහකින්වත් මොනම දෙයක් කළත් පාපයක් සිදුවන්නේ නැත. ඒ වගේම ඒ ගංගාවේ උතුරට ගමන් කලන් මොනවා කරමින්ද? දලන්තෝ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ. දෙමින් දන් දෙමින් දදන්තෝ දාපෙන්තෝ. දන් දෙමින් දන් දෙවමින් යජන්තෝ යාජාපෙන් යජාපෙන්තෝ. මේ ඔය යාග යාග පවත්වමින් හෝ පැවැත් පවත් පැවැත්වීමේ කියන අනුන් ලවා පවත්වමින් නත්ති තතෝ විදානං පුඤ්ඤං ඒ හේතුකටගෙන සිදුවන පිනක්ද නැත නත්ති පුඤ්ඤස්ස ආගමෝ ඒ හේතුවෙන් පිනක් උපදින්නේ නැත දානේන ධනේන සංයමේන සත්‍යවජ්ජේන නත්ති පුඤ්ඤ දන් දීමෙන් සංයමයෙන් කියන්නේ සංවරයෙන් සත්‍යවජ්ජේන ඇත්ත කතා කිරීමෙන් යන බොරුවෙන් වැළකීමෙන් නත්ති පුඤ්ඤං සිදුවන පිනක් නැත නත්ති පුඤ්ඤස්ස ආගමෝ ඉනේ විනක් ඒ හේතු කොටගෙන සිදුවන්නේ නැtei. ඉත්තං කෝමේ බන්තේ පූර්ණ උක්කප්පෝ සම්දිච්චිකං සාමාන්‍ය ඵලං සුද්ධෝ සමානෝ අකිරියං යාතා මෙන්න මේ විදිහට ස්වාමීනි මම පූර්ණ කෂ්‍යපයන් ගෙනි සාම් දෘෂ්ටික සාම් දෘෂ්ටික සාමාන්‍ය ඵලය මේ ජීවිතයේදීම ශ්‍රමණ බවින් ලැබිය යුතු ඵලය ගැන ඇසූ කල්හි ඔහු මට දුන්න පිළිතුර මේය මොකද්ද අකිරියං ව්‍යාකා අකිරිය වාදයයි කතා. ඔව් අකිරිය වාදය. මෙන්න මේ අකිරිය මට දේශනා කළා. සේයතා භම්තේ අම්බං වා පුට්ඨෝ ලබුජං ව්‍යාකරය්‍ය ලබුජං වා පුට්ඨෝ අම්බං ව්‍යාකරය්‍ය ඒව මේවකෝ භන්ති මේ භන්තේ පූර්ණෝ කස්සකෝ සම්විච්ඡිකං සාමාන්‍ය පලං පුට්ඨෝ සමාම අකිරියං ව්‍යාකා මහරජා යම් කෙනෙක් අඹ ගැන ඇහුවම ලබු ගැන කියන්න වගේ ලබු ගැන ඇහුවම අඹ ගැන කියනවා වගේ ඒව මේව කෝමේ භන්තේ මහරජේසේන පූර්ණ කශ්‍යපයන් සම්දිට්ඨිකං සාමාන්‍ය පලං කුච්චෝ සමානෝ සාන් දෘෂ්ටික වූ සාමාන්‍ය ඵලය ගැන ඇතු කල්හි අකිරියන් මට අකිරිය වාදයයි ඔහු ප්‍රකාශ කළේ පස්ස මයං බන්තේ තදපෝසි ඒ අවස්ථාවේදී ස්වාමීන් මට මෙසේ සිතුණා මෙසේ සිතුණා කතං හිනාම මාදිසෝ සමනං වා බ්‍රහ්මණං වා විදිතේ වසන්තං අපසාදේ සබ්බම්මඤ්ඤය මාගේ විදිතේ වාසය කරන්නා වූ ශ්‍රමණේක වූ බ්‍රහ්මණේකගේ හිත නරක් කරන්නේ ඒ අප්‍රසාදයට පත්වන්නේ පමුණුවන්නේ කුමටදයි කියලා සෝකෝ අහං භන්තේ පූර්ණස්ස කස්සපස්ස භාති භාතිතං නේව අභිනන්දි එබැවින් ස්වාමීන් මම මේ පූර්ණ කෂ්‍යපයන් ඒ කළ ප්‍රකාශය ගැන මම සතුටු වුණේ නැත නප්පටි කෝසින් මම ඒකට මේ මේ ආක්‍රෝෂ කළෙත් නැත. ඒකට තරහ වුනේත් නැත. අනබිනම් විත්වා ඒකට විරුද්ධව කතා කළෙත් නැත. අනබිනම් විත්වා අපටික්කෝසුස්වා. ඒ ගැන සතුටු වන්නේත් නැතුව ඊට විරුද්ධව යමක් කියන්නේත් නැතුව අනත්තමනෝ අනත්තමන වාචං අනිච්චාරිත්ව. හිත නරක් වුණත් හිතේ අසතුට ඇති වුණත් ඒ අසතුට ප්‍රකාශ වන වචන නොකියා තමේව වාචං අනුග්ගන්හන්තු අනික්කුජ්ජන්තු උත්ථායාසන අපක්කාමි ඔහු කළ ඒ ප්‍රකාශය ඒක අනුකූලතාව දක්වන්නේත් නැතුව ඒ වගේම ඒකට විරුද්ධතාව දක්වන්නේත් නැතුව මම අසුනෙන් නැගී පිට වෙලා පිට වෙලා එතකොට ඔහුගෙන් ඇහුවේ එක ප්‍රශ්නයක් මොකද්ද සංෘෂ්ටික සාමාන්‍ය ඵලය ඔහු කීවේ මොකද්ද සංෘෂ්ටික සාමාන්‍ය ඵලයේ පසට තිබියදී ඔහු ප්‍රකාශ කළේ අක්‍රීය වාදය. ඒ නිසා දැන් මේකෙන් තේරුම් ගන්නට ඕනේ මොකද්ද? යමෙක් යම් ප්‍රශ්නයක් ඇති වූ කල්හි ප්‍රශ්නයට පිළිතුර දෙන්නට ඕනේ. ඒ ප්‍රශ්නයට පිළිතුර දීම බොහෝ කරුණු ඇතුළත් කොට දැක්විය හැකි මේ ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණ වන වනු සඳහා ඒ ප්‍රශ්නය පසට තිබියදී තමන්ගේ හිතුමනාපයක් ප්‍රකාශ කිරීම ප්‍රශ්නයට පිළිතුරු දීමක් නොවේ. අන්න එවන්නක් කලේ මේ පූර්ණ කස්තක. මොකද එහෙම කළේ? ඔහුට කියන්නට බෑ සාමාන්‍ය ඵලය. සාමාන්‍ය ඵලයේ ගැන කියන්නට පුළුවන් ශාසනයක සාස්ත්‍රවරයෙකු නොවේ ඔහු. සාමාන්‍ය ඵලය ගැන ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රමණයන් ලැබෙන ශාස්ත්‍රයක. ඒ ශ්‍රමණයන් ලැබෙන්නේ කවර ශාසනයකද? බුද්ධ ශාසනය. යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැද්ද? ඒ ශාසනයේ ශ්‍රමණියෝ නැත්නම් යම් ශාසනයක ආර්යෂ්ටාංගික මාර්ගයේ ඇද්ද ඒ ශාසනයේ ශ්‍රමණයෝ ඇත. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වදාළේ ඉද ඉදමේව පඨමෝ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේහි කියලා බුදුහාමුදුරුවෝ වදාලා මේ ශාසනයෙම තමයි ප්‍රථම ශ්‍රමණයා වෙන සෝවාන් පුද්ගලයා ලැබෙන්නේ. දෙවෙනි ශ්‍රමණයා වෙන සතරදාගාමි පුද්ගලයා ලැබෙන්නේ. තුන්වෙනි ශ්‍රමණයා වෙන අනාගාමි පුද්ගලයා ලැබෙන්නේ සතරවෙනි ශ්‍රමණයා වෙන රහතන් වහන්සේ ලැබෙන්නේ ශුඤ්ඤා පරප්පවාදා සමනීයන්නේ අන්‍ය අන්‍ය ශාස්ත්‍රණයන් ඒ ශ්‍රමණයන්ගෙන් හිස්ය කියන ඒ විදිහේ සිංහනාභයක් බුදුරජාණන් වහන්සේ කළේද කරනු කරවදාලේද මෙන්න මේ කාරණේ නිසා. එදෙන් ඒ එහෙම ආර්ය ශ්‍රාවික මාර්ගයේ මුලදෙන පූර්ණ කස්සපයන්ගේ ශාසනයෙහි මෙහෙම ශ්‍රමණ ඵලය ගැන කීමට දෙයක් නැහැ. ඒ නිසා ඔහු දැනගෙන තිබුණේ ඒක තමයි මොනවා කෙරුවත් පවතුත් නැහැ, පිනකුත් නැහැ. අන්න ඒක කිව්වා. ඒ නිසා රජුරෝ ඒකට නොසතුටුව එතනින් නික්ම ගියා. ඒ බව ප්‍රකාශ කළා. ඊට එහා අපට අද යන්නට බෑ. අද කාලය සමාප්තයි. මෙතනින් අපේ කතාව අවසන්. Thank you.